තව මේ ප්‍රශ්නයක් තියෙනවා මේ පටිනිසග්ගානුපස්සී කියන්නේ මොකද්ද කියලා හිතන්න. පටිනිසග්ගානුපස්සනා කියලා කියන්නේ පිළිනොගන්න. පටිනිසග්ග කරනවා කියන්නේ සංසර්ගී අනිපත නිසග්ග. පටි කියන්නේ තියෙන සංයෝජන බැඳීම. මේ බැඳීම් වලින් ඉවත් වීමට කියනවා පටිනිසග්ග. මේ බැඳීම් තියෙන දස සංයෝජනයන්ගේ බැඳිලා තියෙන බැඳීම් ස්වභාවය චන්දරාගයෙන් බැඳිලා තියෙන ඒවා ස්වභාවය දැකලා ඒවා සමග එකතු වුණාම ඇතිවෙනා වූ ආදීනව මෙනෙහි කරනකොට වෙන්වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියන්නේ නිවට හිත පිහිටලා ඒ අදහස එනවා. ඒතකොට කියනවා පටිනිසග්ගානුපස්සී වෙනවා කිය. චෛත්‍යයක් ඉදිකර පූජා කිරීමේ වන ආනිසංස ආනිති බුදුරයන් වහන්සේ උදෙසා යම් කිසි ආකාරයක මහරහතන් වහන්සේලා අතර බුදු බුදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට ආවාසයක් හදලා පූජා කළා වගේ තමයි චෛත්‍යයක් හදලා පූජා කිරීමේදී ලැබෙනා වූ ආනිසංසය කිසි වඩුවක් නැහැ. එහා තමයි චෛත්‍ය පූජාව එච්චර මහා බලවත්. ඒ වගේම බුදුහාමුදුරුවන් ඇතුළු රාතන් වහන්සේලාගේ ස්ථානය වාසස්ථානය කැඩුවා වගේ තමයි චෛත්‍ය කඩලා විනාශ වෙන අය. ඒගොල්ලන්ට ඒ වගේම අනන්ත කාලයක් අවිතියේ දුක් විඳින සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. ඉතින් චෛත්‍ය ආනිසංසය කියන්නේ අන්න එහෙම දෙයක්. ඉතින් Tamanටත් ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ තායිතිව ඒ උතුම් අරිහත් ඵලය ලබා ගන්නත් ඒ අවශ්‍ය සියලුම හැප පහසුකම් ලබන්න හේතු වෙන සියලු රැකවරණ ආශිර්වාද සියල්ල ලැබෙනවා. තමන්ගේ ධනිය කවදාවත් විනාශ වෙන්නේ නැති විදිහේ රැකවරණ ලැබෙන ශක්තිය පිහිටනවා. අසීමිත සම්පත් ගලා ඉඳ පටන් ගන්නවා. ඒකකවත් ඇලුම් කිරීමක් නැහැ. ඒ සියල්ලම ලෝක යහපතට වේවා කියන අදහස එනවා. ඉතින් ලෝකයේ අසීමිත නෑ කියන වචනයක් අහන්න ලැබෙන උත්තරමය හැටියට නිවන් අවබෝධ කරගෙන සසල දුකිනු නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන ආනිසංස දෙනවා. ලෞකික ලෝකෝත්තර දෙපැත්තම ඒ වගේ. ඒ නිසා ඉදිකර පූජා කළා වගේම තමයි ඒකෙරි ආනිසංසය අනුමෝදන් වෙච්ච කෙනාටත් ඒ ආනිසංස තියෙනවා. ඉතින් සියල්ලන්ට ඉදිකරන්න බෑනේ. මූලික වෙලා ඉදිකරයි. ඒතර එකනේ කරපුවාම අනික අය අනේ සාදු කොච්චර වර්ණාදී ආදී කියලා සන්තෝෂයෙන් සාදුකාර දීදී අනුමෝදන් වෙන කෙනාට. චෛත්‍ය පූජා කළ වෙන නිකම්ම ලැබෙනවා. ඒ නිසා ඒ නිසා ඒක අලුපාඩුවක් නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ බුද්ධ ශාසනයේ. ඔවා තේරුම් වරන් කටයුතු කරගන්න ඕනේ. රුවන්වැලිසෑය වහන්සේලාට කිව්ලා මේ රුවන්වැලිසෑය වහන්සේ මේ ආකාරයෙන් චිත්ත ප්‍රහාදී ඇති වෙන විදිහට සකස් කරලා යම්කිසි උත්තරමයන් වහන්සේලා උත්තම පින්නතුන් මෙහෙම සිද්ධ කරාද මමත් ඒකට හවුල්කාරයෙක් වේවා. මා විසින්ද කළ පූජා වශයෙන් වේවාණී සාදු කියලා සාදුකාරයක් දුනොත් එතනම ඉඳගෙන රුවන්වැලි මහා සෑය හදලා පූජා කරා වෙනවා. මේ පින එහෙම එකක්. චිත ප්‍රසාදයට එක පින වැඩෙන්නේ. අනේ මට සල්ලි නැහැ නේ කිය කී ඉන්න දෙයක් නැහැ නැති බැරි අය. නැති බැරියට මහ පින කරගන්න ඔහොම ක්‍රමයක් තියෙනවා. ඒවා හොඳට තේරුම් අරගන්න චිත්ත ප්‍රසාදයෙන් පින්දහම් කරන හැටි එහෙමයි. හැබැයි අතේ සල්ලි තියාගෙන ඉඳලා හිටන සල්ලි ටිකක් තියාගෙන වැඩේ කරගන්නම් කියලා කිව්වොත් හෙන කපටියෙක් වෙනවා වැඩේ හරියන්නේ නැහැ. තියෙන එකත් විනාශලයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. නැති බැරි කෙනෙකුට නැති බැරි කෙනෙකුට උනත් ඒ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් හල්ලි තියෙන එක හංගාගෙන ඉවරලා හිටන් මං අනුමෝදන් වෙලා ඉන්නම්කො වැඩිත් කරගෙන කියලා ගියොත් එහෙම දම්බුරු ගිහින් තලගොවි මරාගෙන ආවා වගේ වැඩක් වෙනවා මිසක් හරියන්නේ නැහැ. ඉතින් ඒක නේ හොඳින් තේරුම් අරගෙන නැති බැරි කෙනෙකුට පින් කරගන්න බාධාවක් නැහැ කෙනෙක් තෝරාගෙනයි යටිය කරගන්න ඕන. තියෙන අය තමන්ගේ හැකි පමණින් පින් දහම් සිද්ධ කරගෙන ඉඳන් අනික් අයලත් අනුමෝදන් වේවා කියලා චිත්ත ප්‍රසාදයේ තියලා එහෙම කරගන්න ඕන. ඒක යහපතක් වෙනවා.